ප්‍රඥාව මුල් කරගෙන විඥාණයට ආහාර නොදෙමින් සතර සතිපට්ඨානය වඩන ආකාරය විස්තර කරලා දෙන්න කියන ඉල්ලීමක් කරනවා. දැන් හුඟක් හොඳයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රඥාව මුල් කරගෙන විඥාණයට ආහාර නොදෙන ආකාරය තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැනගන්නවා අපිට මොනවද තියෙන්නේ අපිට අයින් කරන්න. අපිට කරදර කරන යම්කිසි දාහයක් මානසික දාහයක් ඇති කරනවා නම් මානසික වික්ෂිප්ත භාවයක් ඇති කරනවා නම් රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි, ජාතිගිනි, ජරාගිනි, මරණගිනි ආදී වශයෙන් තියෙන මේ 11 ගින්නෙන් යමක් යමක් ඇති කරනවා නම් දැන් මේ මානසිකත්වයේ තිබෙන රාග, දේශ, මෝහ උඩ අන්නේ ගින්න හටගන්න රාග, දේශ, මෝහ දුරු කරගන්න ඕනේ. ප්‍රඥාවෙන් තේරුම් ගත්තා ඉස්සෙල්ලා. අන්නේ ප්‍රඥාවෙන් ඒ ටික තේරුම් අරගෙන ඒ රාග, දේශ, මෝහ කොහෙද තියෙන්නේ? රැඳිලා තියෙන්නේ කොහෙද? අන්න ඒකත් බලාගෙන යනවා. බලාගෙන ගියහම දන්නවා. එක දෙයක්. රාගය නිකන් හටගත්තේ නෑ. රාගයට හේතු වෙන්නා වූ කර්මයන් සිද්ධ කරපුවාම ඒ රාග සහගත කර්ම විඥානේ කර්ම භවයේ පිහිටනවා. භවයේ පිහිලා නතර වෙන්නේ ඒක හැම වෙලෙම හිතට මතුවේවි මතුවේවි ගෙනත් දෙනවා අදහස්. මොනවද ගෙනත් දෙන්නේ? රාගයේ නැවති අභ්‍යන්තරයේ ඉන්න රකුසා. කණ්ඩ ඉල්ලනවා. මොනවද කන්නේ? රාගය කියන්නේ ඉස්සලා තිබිච්ච එකක් නෑ හිත තිබුණා පොඩි කාලේ. රාග හිත නෙමෙයි තිබුණේ. දැනෙන හිත. දැනෙන හිත නෙමෙයි වැඩි දැවිල්ල ආවේ. රාග හිතට. දැන් ප්‍රශ්නේ තියෙන රාග හිත දුරු කරගන්න. එහෙනම් රාග හිත කියන්නේ රාග විඥානයි. මොකෙන්ද හටගත්තේ? රාග සහගතව හිතලා කියලා කරලා ඒකෙන් හටගත්ත ප්‍රතිඵලයි. දැන් දැනගන්නවා රාග විඥානේ පස්සේ ගොඩ නැගුණා. දැනෙන හිත ඉස්සෙල්ලා තිබුණා දැනුත් තියෙනවා. ඒ දැනෙන මට්ටම ඉක්මවලා ගිහිල්ලා ආස්වාද මට්ටමක් හිතේ බැහැගෙන. අපි ඒක තමයි විවිධ රාග. මොන රාගද? රූප රාගයේ හරි ලස්සන රූප බලන් ආසයි. ශබ්ද රාගයේ මිහිරි ශබ්ද අහන්න ආසයි. ගන්ධ රාගයේ විවිධාකාර ගන්ධයන් ආග්‍රහණය කරන්න ආසයි. රස රාගයේ විවිධ රස වලට ආසයි එකිනෙකට බලවත් වෙඩි. ස්පර්ශ රාගයේ විවිධාකාර ආස්වාදයෙන් ස්පර්ශයන් විඳින්න ආසයි. ඉන් ධර්ම රාගයේ යොදලා හිටන් ওই ටික විඳින්න ක්‍රම හොයනවා. දැන් මෙන්න මේක තමයි ස්වභාවය. දැන් මේකෙන් දැනගන්න ඕනේ. මෙහෙම ඇති වෙන්නේ මොකද්ද? අනුකූල රාග ඒකට හේතුකාරක වල විඥානයේ පහළ වෙලා. දැන් අපි හොයාගන්නවා විඥානය මොකද්ද? රාග විඥානය කියන්නේ එකක් නෙමෙයි. රූප රාග විඥානයක්, ශබ්ද රාග විඥානයක්, ගන්ධ රාග විඥානයක්, රස රාග විඥානයක්, පොට්ටබ්බ රාග විඥානයක්. ඔක ඕක හරි එකක් වෙන්න පුළුවන්. එකක් ඕක ගොඩක් වෙන්න පුළුවන්. දැන් අපි තෝරා ගන්න ඕනේ විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. එකින් එක වෙන් කර වෙන් කර බලන මේ විඥාන ප්‍රභේද. ප්‍රභේද බලනකොට අපිට පේනවා මොනවද? මට රූප රාග විඥාන එහෙම හැදිලා තියෙනවද? ඒ කොහොමද හොයන්නේ? උපන් කාලේ නම් මට මොනවත් බලන්න ආසාවක් තිබුණේ නැහැ. දැන් එක එක જાතිය බලලා මොන જાතිය බලන්නද මගේ හිතේ තියෙන්නේ. මගේ ෆෝන් එකේ ගහගත්ත තියෙනවා හොරෙන් බලන ෆොටෝ එහෙම. මම මොනවද ගහගෙන තියෙන්නේ බලන්න හොරෙන් ඉඳගෙන. නැත්නම් මම ඔය හංගගෙන ෆොටෝ එහෙම බලනවාද මොන හරි විශේෂ දේවල් එහෙම. දර්ශන රාගයක් ඇත්නම් රූප රාගයක් හටගත්තා නම් මං හදා හොයන බලන ඇහැ ඇහැ කරකෝ කරකෝ බලන යම් කිසි රූපයක් ඇද්ද? අන්න ඒක අරමුණු කරගෙන පිහිලා තියෙන රාගේ Tamanට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මගේ රූප රාග විඥානය. ඒක අනික් කෙනෙකුට හොයන්න බෑ. කවුද කියන්නේ අනික් කෙනෙකුට? Tamanම හොයා ගන්න ඕනේ. මෙන්න මෙබඳු ආකාර රූපයක් දකින්න මගේ හිත රාගයෙන් කුපිත වෙනවනේ. ඒක විවිධ වෙන්න පුළුවන්. ස්ත්‍රියට පුරුෂයා පුරුෂයට ස්ත්‍රියාම නෙමෙයි. ඒක එකක් විතරයි. සමහර අනුන්ගේ මල් ගහක් තියෙනවා. ඒ මල් ගස් වලට කෑදලා පුද්ගලයාට ආසා කරන පුද්ගලයාට හරි ආසයි ලස්සන මල් ගහක් තිබුණා. අනුන්ගේ වත්තක හොඳ ලස්සන මල් ගහක් තියෙනවා පැලයක් දෙකුත් ගහ මුල තියෙනවා. වටපිට බැලුවා. මොකද කරන්නේ? වේන්නවත් නෑ කවුරුවත්. පැනලා ගහ පිටින් උදරගත්තා පැනලා දිව්වා. දැන් මොකද්ද කළේ? හොරකම කෙරුවා බොහොම සූක්ෂම විදිහට. හරි ලස්සන මල් ගහ හොරෙන් ගෙනාවා. හොරෙම හිටව ගන්න කොහෙර පෝච්චි ගහලා මුල්ල ගහලා දැන් ඉතින් බයේ වෙවිල වෙවිලත් ඉන්නවා. අහු වුණා දන්නේ නැහැ. මෙහෙමයි මම මල් ගහ හොරෙන් අරන් ආවේ කවුරුවා කියයි දන්නේ නැහැ මොකද? ඔය පුංචි දෙයට දැවෙන හැටි. පුංචි දෙයක් නිසා මනස දූෂ්‍ය වෙන හැටි හොරකමට ගෝචර වෙච්ච හැටි. රූප රාගය ආදීනෝ. ඒකත් රූප රාගය, දර්ශන රූප රාගය. ඉතින් ඒක විතරක් නෙමෙයි පුංචි එකක් විතරයි කිව්වේ. මල් ගහක් විතරයි. මල්ගහට වැඩි හරියට හොයන ඒවා තියෙනවා මිනිස්සු. විවිධාකාර දේවල්. සමහරලාට ඒවා ගැන මහත් වෙච්චාම මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. රූප රාගයේ තරම ඒ තරම් බලවත්. ඒ වගේ ශබ්ද රාගය. ශබ්ද රාග පිස කොච්චර ඉන්නවද? නුන්නුන් නුන්නුන් ගගා එහාට මෙහාට තට්ටු කරගෙන නුන්නුන් ගගා ඉන්නේ කොච්චර ඉන්නවද බලපු හැමතැනම. සින්දු කෑලි කියනවා, සංගීත කෑලි කියනවා, ශබ්ද රාගෙට වැල්ල. විඥාණය මොකක් වෙලාද? රාග විඥානය හිතේ හැටෙන මොන රාගද? ශබ්ද රාග විඥානය. අනේ තමන් හොයන්නේ තමන්ගේ විඥානි. ප්‍රඥාවෙන් හොයන්න ඕනේ. මොකද්ද මේ විඥානි කියන එක? ඒතර ඒ වගේම ගන්ධ රාග විඥාන. ඒකත් ඒ වගේ තමයි. සමහරලාට අර කලගේ මං හොයාගත්ත සෙන්ට් කුප්පිය අනිකට පෙන්වන්න හොඳ නැහැ. ඒතර ඌත් ගන්නවනේ. ඒතර මගේ විශේෂත්වය අනිකට පෙන්නේ නැහැ. මල් ළඟ විතරයි මේ සුවඳ තියෙන්නේ. ඒක වෙන්නන්නේ ගන්ධරාගෙන් අරගෙන ඒකත් ඉතින් ඔය අසාධාරණ සහගතව තණ්හා සහගතව ඒක එල්බගෙන ඒකරම දඟලන අය තියෙනවා. සෙන්ට් එක නැත්නම් ගමනක් යන්නේ රස්සාවට යන්නත් බෑ. අර සෙන්ට් කුප්පිය ඉවරයි. ගාගෙන යන්න එකක් නැතුව. ඒ තරම් අඬනවා දුක් වෙනවා. ගන්ධරාග විඥාන. හැදුනහම තමයි ඒ විඥානේ හැදුනහමයි අමාරුයි. ඊට වඩා ගැඹුරු එකක් තියෙනවා රස රාග විඥානේ. දකින් විතරක් අට හරිය තියන්න බෑ වතුර වාගේ මේක උයලා තියෙන හැටි අතන දකින්. ගාන පොළොවේ පත්පි ගානත් එකලා කිය ඔළුවේ ගහනවා කියනවා. මොකද මේ? බැදුමා කලරහට හදලා තියන්න බෑ බැදුම් පොඩ්ඩක්. මෙච්චර මේ මස් මාළු දින ගෙනහලා පොඩ්ඩක් විලා හදලා දෙන්න බෑ. ප්‍රශ්න ගොඩක්. රස රාග විඥානේ හැදිලා. ඔය ඔක්කොම ඉන්නේ මොකක් නිසා? ඊට වඩා බලන්න එකක් තියෙනවා ස්පර්ශ රාග විඥානේ. ජීවිතේ පරදුවට තබලා දිවිද විනාශ කරන විඥානය. අන්තිම දාමරිකයි. මෙන්න මේ වගේ පංචකාමයන්ට විඥාන පහක් තියෙනවා පස ආකාර. ඒ එක එක විඥානේ ඒකෙන් බෙදෙනවා. තම තමයි යම් කිසි අරමුණක් අල්ලගත්ත නම් ඒ જાති අරමුණු කරගෙන විඥාන හට ගන්නවා. රූප රාගවලත් විවිධ රූප රැ. ශබ්ද රාගත් විවිධ ශබ්ද ගැන. ගන්ධ රාගවල විවිධ ගන්ධ ගැන. මේකෙන් මේක තමයි විදර්ශනා කරන්නේ බෙද බෙදා බලනවා. මොකද වේදන්නේ? බෙද බෙදා බලනවා විභජ්‍යවාදී කියන. බෙදෙන හැටි දන්නේ නැහැ. ඔන්නෝම බෙදන්න ඕනේ. මොකද බෙදන්නේ? බෙදන්න නැත්නම් හොයාගන්න බෑනේ ඕන එක මොකද්ද අයින් කරන්න ඕනේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ හොයාගන්න බෙදලා බලන්න ඕනේ. මෙන්න මේ පස් ආකාරයේ බෙදපුවාම අහු වෙනවා කෝටි ගාන්න බෙද බෙද යනවා. Taman අහු වෙලා තියෙන එක පේනවා. අනුන්ගේක හොයනට තමුන්ගේ හොයන කොච්චර වටනවද? මෙන්න මෙහෙම හොයාගෙන ගියාම රාග, ద్వේස, මෝහ මේ ඔක්කොම අහු වෙනවා. ඉතල අහු වෙන රාග, ద్వේස, මෝහ දෙකේ කෑලි. මෙන්න මෙවන් රාගයක්. මෙන්න මෙවන් ද්වේෂයට විරුද්ධ දෙයක් කරන මට ඉන්න බෑ. හරි තරහ යනවා. මරා ගන්න හිතෙනවා. මොන જાතියවලද? මං කැතයි එහෙම කියනවනම් මට ඔච්චර තරහ එකක් නෑ. මගේ අඩුපාඩුවක් අදහු දෙයක් කියනවනම් මට එපා වෙනවා මරන්න හිතෙනවා ගහ වයින් ගන්න හිතෙනවා ජාති ජාති කතා කරන්න නැහැ කියලා හිතෙනවා මම ලස්සනයි කියනවනම් ඒක එක යාළු වෙලාම ඉඳ හිතෙනවා. මේ එක එක ක්‍රම මොකද වෙන්නේ? රූප රාග විඥානේ එක පැත්තක් ගිහිල්ලා. රූපේ ලස්සන එක පැත්තකින් අල්ලනවා. තව රූප රාග විඥානේ තර මල් ගස් හොලයි කියන එක. එයා ඒ රූප රාගයට ඇදිලා. විවිධ රූප රාග. ඉතින් ඒක ඕක තමයි බෙද බෙදා බලන්න ඕනේ. ඉතින් එතකොට මේ බලන්න මේ විභජ්‍ය වාදී කරනවා කියන්නේ මේ බෙද බෙදා බලනවා. මෙහෙම බලාගෙන බලාගෙන යනකොට අහු වෙනවා මෙන්න විඥානීය මෙන්න විඥානෙට හේතුව. මෙන්න මේ බඳු සංඛාරයක් මෙන්න මේ අවිද්‍යාවයි මේක හොඳයි කියලා නිගමනය කරලා. අන්නේ જાතිය අදහස මුදුන්පත් කරගන්න. ඒ જાතියව ලබා ගන්න හිතෙන් කයෙන් වචනින් හිතුවා කිව්වා කළා. ඒ හිතන කියන කරන එක ආහාර කරගෙන ඒකේ ප්‍රත්‍ය වශයෙන් සංඛාරපත්‍ය විඥාන කියලා පහළ වුණා විඥානය. අවිද්‍යාව ප්‍රත්‍යෙනු ඒක පහළ වුණේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඒ සංකාරයේ පහළයි විඥානයේ පහළුනේ. දැන් දන්න පහළෙත් විඥානය මොකද කරන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරන අනාවරණ ඥානය දැකලා කදේ. මේ විඥාණයට ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. මේ විඥාන ජීවත් වෙන්නේ හිත තුළ ආහාරයක් ඇතුවයි. ආහාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. මොකද විඥානයේ ආහාරයේ සංකාර මොන සංකාරද? සංඛාර කිව්වර බෑ දැන් සංඛාරේ හොයා ගන්නවා. මල් ගහ හොරකම් කරගෙන ආව සංඛාරේ මොකද්ද? මල් වලට ආසා කරලා හිතෙන් කයෙන් වචනේ මල් වර්ණා කර කර මල් ගස් හිටෝ හිටෝ හිටපු එකකින් හටගත්ත සංඛාරේ. මල් හොඳ ලස්සන මල් වත්තක් හදාගන්න ආසාව. හොඳ ලස්සන මල් වලට තිබිච්ච ආසාව ඊවා ගැන කතා කරලා ඒවා ගැන කියලා කරලා හිතලා ඒ තුලින් ගොඩනැගිච්ච දෘෂ්ටිය තමයි ඒ තියෙන්නේ. කොච්චර ලස්සන මල් විහිරෝ විහිරෝ හිටියා හොක් ගාලා පණ ගිය වෙලාවට මල් වත්ත දාලා යන්න වෙන එක මල් වත්තේ පෙරේතියක් වෙන්න වෙනවා පෙරේතියෙක් වෙන්න වෙනවා මොකද්ද කරන්න ඕනේ අසාරත්වයේ දකින්න ඕනේ වැඩක් ඇති එක පස්සේ මේ ගියදම් මොකද කරන්න ඕනේ හටගත්තේ ඒවා පස්සේ ගිහිලා නා වැඩක් නැති අසාර මල් පස්සේ මීට පස්සේ යන්නේ මල් වලට හැදිච්ච විඥානය අයින් කරන්න ඕන නම් මල් ගස් හිටුවේ පැත්තකට කරලා සමග වෙලා බලා ගන්න ඔයිට වැඩගත්තියක් කරන්නේ නැති මට ඔය වෙලාව කොච්චි ගහක් හිටවරවන්නේ කොච්චි ගහට ආසා කරන්න දෙයක් නැහැ. මිරිස් ගහට ආසා කරන්න දෙයක් නැහැ. බඩු ගහට ආසා කරන්න දෙයක් නැහැ. කෑම වේලක් හරි කන්න මොන හරි මේ ගහ මිරිස් කල්ලක් දාගන්න ලුණු ගෙඩියක් දාගන්න ගහකොල හිටවන ඊට වඩා හොඳයි. ඒක එහෙම කරනවා. එතකොට අර අර විඥානි තහ කියලා යනවා කරන වැඩෙන් අහ ගන්නෙත් නැහැ. Taman අත්හැරියා කියලා අවඩක් වෙන වැඩක් උනේත් නැහැ. මල් හිටෝන එක අත්හැරලා ඊට මේ කලවන ආහාරයක් හිර හදාගන්න එක යමු කළා. අන්න එහෙම අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා. අත්හැරලා නිකන් ඉන්නව නෙමෙයි පිස්සෝ වගේ. ඒකත් බෞද්ධකම නෙමෙයි. යහපත් දේට තමන්ගේ හිතවිලි ක්‍රියාවදන් යොදවනකොට ඒ යහපත් දේ සියල්ල චන්දරාග සහගත නැහැ. හිත ඇලෙනේවම නෙමෙයි. ඉතින් අපිට අවශ්‍ය වෙන කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන සිව්පසේ. ආසාවට නෙමෙයි ඒවා කරන්නේ නොකර බැරිකමට. වැඩිකිරිය හදාගන්නේ ආසාවට නෙමෙයි අවශ්‍ය නිසා. මෙන්න මේ අදහසින් කණ්ඩ බොන්න ඕනේ ආහාරය අවදා ගන්න ඕනේ කොහොමද හින්දා නෙමෙයි අවශ්‍ය නිසා. අර වැඩක් නැති ඒවට යොදවන කාලේ හිතවිලි ක්‍රියාවන් යොදවපුවා නවත්තලා ඒවා යොදවනවා අර සිව්පසේ හොයන පැත්තකට. අන්න එහෙම කරගෙන ගියාම ක්‍රමානුකූලව තමන්ගේ කාලය ඉතුරු වෙනවා. අවශ්‍ය දැහැමිදී වැදගත් දේ කරනවා. අනවශ්‍ය නොවැදගත් දේවල් තියෙනවා නම් ඒවත් අත්හැරලා යනවා. විඥාන වලට තිබිච්ච අර පුහු විඥාන වලට තිබිච්ච ආහාරය නතර වෙනකොට සංකාර නැවති සංකාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා. අපිට මහන්සියක් මොකුත් නැහැ ටික දවසක් යනකොට මල් වල තිබිච්ච ආසාව කොහෙන් ගියාද මල් වල විතරක් නෙවෙයි ඉතින් ওই જાතිය හරියට අරගෙන හරියට එල්ල කරලා හොයාගෙන ඉහලා ඒකත් ඇරියොත් ඒකට දෙන ආහාරය නවත්තලා බලාහින් දැද්දි සියලු කෙලෙස් වල දින ආහාර නැවතුනහම කෙලෙස් ඉවරයි විඥාන ඔක්කොම කැපිලා යනවා කාටවත් කියලා මේක නම් කරන්න බෑ නේ මට මෙහෙම එකක් තියෙනවා මොකද කරන්න කිව්වට බෑ ඔය ක්‍රමයට විභජ්‍යවාදීව බෙදලා හේතු බලයත් හොයාගෙන හේතුම් පටිච්ච සම්භූතං කියලා මෙන්න මේ හේතුනේ මේ ප්‍රත්‍ය පහළ වුණේ කියලා දැකලා හේතු බංගා නිරුද්ධති කියන ධර්මයෙන් ඒ හේතුව බංග කරපුවාම විඥාන නිරෝධේ නාම රූප නිරෝධ කරනවා. එතකොට මොකද වෙන්නේ? නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි හිතුවන්නේ නැත චක්‍රේ ක්‍රියාත්මක වුණා. ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඔක්කොම නිරෝධය අවසానයි. ওই විදිහයි පරිත්‍යාසම්පාදී නිරෝධය කරා යන්නේ.